එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනවද? ආ දැන් හොඳයි. මම මාලාපන සති භාවනාව කරනකොට ටික වෙලාවක මගේ මූණ පුරා සත්තු දුවනවා වගේ දැනෙනවා. ඒ වෙලාවට මට ඒක මොකද්ද කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. සමහරක් වෙලාවට තියෙනවා මේ අපේ හිත කොහොමත් ওই කියන වෙලාවටම ආනාපානය තේරෙනවට වඩා තේරෙදි ශරීරේ නේද? ඔව්. ඒලාවට පිහදාන්න වගේ හිතෙනවා. එහෙමයි. ඇත්තටම කියනවා නම් සමහරක් වෙලාවල්දී අර අපේ ශරීරයේ මතුපිට තියෙන ස්නායු ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නත් පුළුවන් භාවනාවේ ටික මට මතකයි ධම්මජීව හඳුතුම කතාවක් කියනවා. ඉතින් ඒක පැත්තකින් අපිට ඒක දරාගෙන ඉන්න පුළුවන් කමක් හම්බ වුණා නම් ශරීරයේ මතුපිට තියෙන ස්නායු හෝ මොනවා හරි දෙයක් මම හරියටම දන්නේ නැහැ මේක කියන්නේ. වැඩ කරන හැටි ඉගෙන ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඕක ඉතින් වෛද්‍ය විද්‍යානුකූලව ඒ උත්තරේ කොහොමනම්? භාවනාව තුළදී කොහොම එකක් වෙනවා නම් මම හිතන්නේ ඔය සංඥාවක් අම්මේ අපේ අරමුණ අපි දැන් ශරීරයේ අභ්‍යන්තරයට යන ඒ මාවත තුල ඉන්නවා කියන එක වගේ. එතකොට ඒකේ තවත් ඉගියක් තමයි ඒක තුල තියෙන චූටි චූටි දේවල් පවා තේරුම් ගන්න පුළුවන් වෙන තරමට හිත සියුම් සහ තියුණු සත්‍යයකට ගන්න පුළුවන් බවකුත් තියෙනවා. ඉතින් ඒත් එක්ක ඔය කියන කාරණේදී ඔය කියන වේදනාව නැත්නම් ඔය කියන ස්පර්ශය දිහා බලාගෙන හිටියොත් එහෙම ඒකට අපි ඇඟීම්බර භාවයක් නොදක්වා වගේ එහෙම වුණොත් තමයි ඕක තුල ගලාගෙන යෑමක් තියෙන විදිහ නම් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක දරන්න අමාරු නම් ඒක පොඩ්ඩක් ඔය කියන විදිහට කාලා කරලා දැම්මට කමකුත් නැහැ. නමුත් සමහර වෙලාවට අපි ඕක එකවතාවක් දරාගෙන හිටියා කියලා කියනවා. එතකොට හිත කියලා කියන්නේ අර ආගන්තුක දේවල් ඉගෙන ගන්න තෝරන්නක් පිච්ච දෙයක් හින්දා. ඒක ඒක දැනගත්ත ගමන්ම ඒක ඉගෙනගත්ත ගමන්ම ඔය කියන මට්ටම තුල තියෙන වේදනාවල් නැත්නම් සංවේදනාවල් ටික දරා කියා ගැනීමේ හැකියාව එන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඔය කියන සංඥාවෙන් අර අපිට කියලා දෙන අපේ හිත ශරීරයට දැන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ශරීරය දැනගන්න, තේරුම් ගන්න පටන් ගන්න තියෙනවා. හිත හොඳට ඒකාග්‍ර මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියන එක තේරුම් අරගෙන ආනාපානයට යන්න පුළුවන්කමකුත් එන්නත් පුළුවන්කමක් තියෙනවා. සමහර කෙනෙක් ගොඩක් වෙලාවට ඕකේ තවත් හේතුවක් තමයි අපි ફોકસ කරන්නේ මූණ ප්‍රදේශයේ විතරක් නම් උදාහරණයක් හැටියට කිව්වොත් හරියටම කිව්වොත් එහෙම ආනාපානය වඩනකොට අපි නාසිකාග්‍රේ විතරක් කරමුණු කරනවා නම් ඔය වගේ ගැටවලට අහු වෙන්න තියෙන ඉඩ ගොඩක්ම වැඩියි. මොකද සමහරක් වෙලාවට හිත ස්වභාවික විදිහට ගලාගෙන යන්නට ඌමනාවක් තියෙනවා හිතට යන්න ඌමනාවක් තියෙනවා ශරීරයේ හරහා මොකද හුස්ම කියලා කියන්නේ නාසිකාග්‍රේ තුල විතරක් තියෙන එකක් නොවෙන හින්දා ඒ හුස්ම ගලාගෙන යෑමක් තියෙනවා එතකොට හිතට පුළුවන්කමක් තියෙන්න පුළුවන් ඒ හුස්මත් එක්කම පියාඹලා යන්න නමුත් අර අපේ අවධානයේ තියෙන හින්දා අපි අවධානය තියාගන්න ඕන කියලා හිතට බල කරලා තියෙන හින්දා හිතට පුෂ් කරලා හිතට සීමාවලින් පනවලා තියෙන හින්දා නාසිකාග්‍රය තුලම ඉන්න කියලා. එයා මේකේ තුල තියෙන දේවල් ටික ඊළඟට විස්තර කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඒකේ කර ආනාපානයත් එක්ක තියෙන ඒ අදහස් ටිකත් එක්ක පොඩ්ඩක් පුළුවන්කමක් තියෙනවා නම් ආනාපානයේ ශරීරය ඇතුළට ගලාගෙන යනවා නම් ඒකත් එක්ක ඉන්න ඒකත් එක්ක ආවෙලා යන්න ඉගෙන ගන්න පුළුවන් නම් අපේ අවධානය ওই මොහොන කියන කොටසිනුත් අයින් වෙලා මේ ශරීරයේ තවත් කොටස් අපිට දැනෙන්න පුළුවන් කියන ඒ ඒ අවධානයටත් මම හිතන්නේ පාස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ හැරෙන්න අර දේවල් ඉතින් මතක් වෙනවා නම් සිහිපත් වෙනවා නම් නැත්නම් දැනෙනවා නම් බලන්න පුළුවන් නම් දරාගෙන ඉන්න. එහෙම නැතිනම් පොඩ්ඩක් බලන්න මුහුණ කියන ප්‍රදේශයට කියන නාසිකාග්‍රේට විතරක් වෙන්න පුළුවන් අවධානය යොමු කරගෙන ඉන්න. ඊට වඩා පොඩ්ඩක් ශරීරයේ තවත් පැතිරෙනුත් ආනාපානෙ දැනෙනවද නැද්ද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. ඒ කියන්නේ ශරීරය ඇතුළට තව පොඩ්ඩක් යනවා. ආ ස්වාමීන් වහන්සේ මේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නේ නිමල් සිඩ්නි වල ඉඳලා මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා අර ඉස්සෙල්ලා UK ඉඳලා කතා කරපු මහත්ම කිව්වානේ හිත වෙන එකකට අවධානයකට ගියාම ඒක ගැන මෙහෙ කරන්න කියලාද කිව්වේ නැත්නම් මොකද්ද මට ඒක හරියට පැහැදිලි නෑ මේ කොහොමද ඒතකොට අපි අර ආපහු අර අපි උෂ්ම ගන්නක උෂ්ම නාස් නාස් ඉකාග්‍රයට ගන්න එක ආපහු ගේන්න ගේන්න එතකොට තාත් ඒක ගේන්න හදන එකේ තමයි අවුල තියෙන්නේ. ඔව්. ඒකට ස්වභාවිකවම එන්න දෙනවා නම් එන්න දුන්න නම් ওই ප්‍රශ්නේ නැති වෙනවා. අපි ඉගෙනගෙන තියෙන සහ අපි අපි දන්න කියන ක්‍රමවල තියෙන්නේ හුස්ම ගන්න ඕන. නැත්නම් භාවනාව තුළ ගොඩක් වෙලාට ගන්නවා මම ආස්වාසේ ක්‍රමී දැනගමි කියන. මම ප්‍රාස්වාසේ කරනෙමි දැනගමි කරනෙමි දැනගනිමි ඔන්නෝම ඒක කරනවා. මම දීර්ඝ ආස්වාස කරන්නෙමි දැනගමි. ඔන්නෝම පරිවර්තන මම දැකලා තියෙනවා පොත. ඒ වගේ දේවල් පරිශීලනය කරලා තියෙනකොට අපි හිතන්න පුළුවන් එහෙමනම් මේක මම හිතාමතා කරන එකක් කියලා. ඉතින් එහෙම එකක් නම් බුදුහාමුදුරුවෝ ඔය කියන පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන කතාවවත් ඔය කියන සික්කතිය කියන කතාවවත් අපිට උගන්වන්නේ නැති වෙන්න තිබ්බතාන්ට. එතකොට ඒකේ තේරුම අර අර කියන විදිහට භාවනාවක් නැත්තම් ආනාපානයක් මම හිතාමතායි කරන්නේ. මම හිතාමතා දීර්ඝ හුස්ම ගන්න බලන්න. මම හිතාමතා කොට හුස්ම ගන්න බලන්න. මම හිතාමතා පිට හොයන්න බලන්න. මම හිතාමතා අන්න එහෙම එකක් ඒක ඒකට මගේ දුන්නාවට කරන එකක් මිසක ස්වභාවිකව තියෙන එකක් තේරුම් ගන්න දෙයක් නෙවෙයි. අත්දැකීමක් මම කියන්නම්. ඔය කියන භාවනාව තාත්තේ මම කාලයක් කළා. මම මහාන වෙන්න කලින් උසස් පෙළ කරලා ඉවර වෙලා ජොබ් එකක් කරන්න ගියා. ඒ කාලේ මම කම්පියුටර් සම්බන්ධයෙන් පොඩ්ඩක් දන්නේ ඉඳලා එහෙම ජොබ් එකක් කරේ. එතකොට නිින්ද ගියේ නෑ. මොකද tire දිහාටම බලාගෙන ඉඳගෙන නිින්ද ඔහොම ජොබ් එකක් තිබෙනවා. පස්සේ <clears throat> නිදාගන්න උනහම මොකද කරේ? ඇඳට ගිහිල්ලා ඔය කියන විදිහේ පාලනය කිරීමේ භාවනාවක් කරා. විනාඩි 5යි නිඳ ගියා. පස්සේ මහාන උනා අවුරුදු 25 ඉඳලා අ ඊළඟට මොකද වුනේ? අර කියන පුරුද්ද වැඩ කරන්න ගත්තා. මොකද්ද මම අර පාලනය කරන්න තිබිච්ච ඒ ඒ ඒ ඒ අවදාන. ඒකත් එක්ක කාලයක් යනකොට මට මතකයි ලග්ගල කැලෑ විකපු කාලේ මම භාවනා කරන්න යම් කිසි වෙලාවක හිතුවා නම් එහෙම මුළු හුස්ම ටික ඔක්කොම මගේ මුළු ශරීරෙම ලොක් වෙච්ච බවක්. මොකද මම මේක ඔක්කොම පාලනය කරන්න පුරුදු කරලා තිබ්බා ඒකට අවුරුදු ගාණක්. ඒකෙන් අයින් වෙන්න බැරි වුණා. මට මතකෙ නැති වෙන තැනක් වුණා. ඊට පස්සේ කල්පනාව නැති වෙන තැනක් වුණා. ඊළඟට මම මොනවාද කරන්න කියලා තේරුන්නේ යන්නේ තේරෙන්නේ නැති තැනක් වුණා. මට මම යන්න පටන් ගත්තා. ඉසක කියන්න ගත්ත පුදුමාකාර විදිහට. ওই වගේ දේවල් මහ ජංජාල ගොඩක්. පස්සේ තමයි ආපහු භවනාව කියන එක ගැන මම කල්පනා කරා මොකක් හරි අවුලක් මෙතන තියෙනවා. මේක බුදුහාමුදුරන්ට වැරදුන එකට වඩා මගේ වැරදිල්ලක් නම් වෙන්න ඕන කියලා. පස්සේ කොහොම හරි ඔයක ගාතාවක් ඔලුවට ආවා නවායමය සම්පත්ත කියලා. හැම වෙලාවකම වෑයම් කරන්නේ නැහැ ඒකේ තේරුම. ආ ඊළඟට තව හාමුදුරුව කෙනෙක් කිව්වා මේ දාවේ සූත්‍රයේ හොඳට ආයි කියවන්න හිමීට හිමීට. ඔන්න ඔහොම කරගෙන යනකොට තමයි ඔය කියාපු පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන කතාව අහුනේ. අන්න එතකොට මට තේරුණා මේ සිහියට අවධානය දෙන්න යන්නේ නැතුව ආනාපානේ හොයන්න ගිය හන්දයි මම මේ අවුලේ වැටුනේ කියලා. ඊට පස්සේ ඊට පස්සේ සිහියට අවධානය දෙන්න පටන් ගත්තාම හිත බාහිර දුවනවා නම් තාතේ ඒකේ තේරුම ඒ වෙලාවේ සිහිය සිහිය අල්ලලා තියෙන උච්චතම ලක්ෂණේ උච්චතම කාරණේ ඒක කියන එක. අපි නිකන් ප්‍රස්තාරයක් ගත්ත කියන්නකො. ප්‍රස්තාරයක තාත්තේ ඔය කියන අපිට දැනට මොකක් හරි දෙයක් වැඩිපුර <coughs> තේරෙනවා නම් ඒක ඒක අනික් අනික් වේව්ස් වලට වඩා වැඩියෙන් උඩට යනවනේ. නමුත් අපි කියන්නේ දැන් ආනාපානයේ වේව්ස් එක බොහොම පොඩි නම් ඊට වඩා ලොකු වේව් එකක් තියෙන එකක් තියෙනවා නම් බාහිර සද්දයක්. එතකොට අපේ හිත ස්වභාවිකවම නැත්තම් ඔටෝමැටිකලි විදිහටම යන්න පුළුවන් වෙන්නේ අර බාහිර සද්දෙටනේ. ඒ වුණාට මගේ ඌමනාව තියෙන හින්දා මම අර පාලනය කරන්න හදන හින්දා මම ආනාපානය බලන්න හදනවා. ඒ වුණාට ඒක බලන්න දරන ඒ අමාරුවට වඩා ලේසියෙන් සිහිය පිහිටුවා ගන්න පුළුවන්. අර අර කියන අර බාහිර දෙයට හිත යොමු කරගෙන හිටපොහොත්. ඒ දෙයට අපි අපේ කමඨාන හැටියට අවස්ථාව දුන්නට පස්සේ ඒක අපේ කමඨාන බවට පරිවර්තනය කරගත්තට පස්සේ මොහොතකින් ඒක නැති වෙලා යාවි. එහෙම වුණාම අපිට ස්වභාවිකවම අපේ ශරීරයට එන්න පුළුවන්කම හම්බ වෙයි. ඒක එතකොට තාත්ති අපේ නැත්නම් අපි ඒක අරන් එන එකට වඩා අපි ගාවට එන්න දෙන එකක් බවට පරිවර්තනය වෙනවා. තමයි ස්වාමීන් වහන්සේ වගේ මම උත්සාහ කරලා බලන්න මම මම මෙච්චර කාල ඒක ගැන හිතුවේවත් නැහැ. මේ භාවනා කරන අවස්ථාවකදී දිනදී හරියට කොහොමද අපෝ ගේන්න තමයි බලන්නේ. මේ ඒක අමතක කරලා දාලා පුළුවන්කමක් තියෙනවා නම් පොතක් ගැන කියන්නම්. පොතක් ගැන කියන්නම් පුළුවන් නම්. හොඳයි. එහෙමයි. ගෙන ගන්න ඇත්තටම උත්සාහ කරන්න එපා. ඔව්. ගෙන ගන්න ඇත්තටම කියලා නම් උත්සාහ කරනවට වඩා එපා කියන කැමතියි මම. හැබැයි කියනවා ඔව් ඒ තියෙන දේ තියෙන දේ දැක ගන්න ඉගෙන ගත්තොත් හොඳයි. පුළුවන්කමක් තියෙනවා නම් හේනේපොළ ගුණරත්න හාමුදුරන්ගේ පොතක් තියෙනවා mindfulness in plain english කියලා. පුළුවන් නම් ආන් ඒ පොත කියවන්න. එහෙමයි. දැන් එතකොට සමහර සමහර අවස්ථාවලදී ඒක සමහර විශේෂයෙන් අපි ඉතින් නොයෙක් විදිහට දුවනවා නරක දෙයක් වෙන්නත් පුළුවන් හොඳ දෙයක් වෙන්නත් පුළුවන් ඒ එතකොට ඒකයි ඒක පොඩි අවුලක් වගේ මට දැනුණා ඒකයි මම මේක මේ ඒක ප්‍රශ්න ඇහුවේ මෙහෙම දැන් අපි හිතමුකෝ රාග දෝෂ වලට හිත යනවා නම් ඊට කලින් අර ආනාපානේ බලන්න කලින් ඒ කියන්නේ මේ දේවල් අපිට පාලනය කරගන්න පරිපාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ද්වේෂයට හිත වැඩිපුර යනවා නම් මෛත්‍රී හිත වඩන්ට කියලා. රාගයට හිත වැඩිපුර යනවා නම් අසුභ හිත වඩන්ට කියලා. මේ වගේ දෙයක් තාත්තේ පුරුදු කරන එක වෙනයි. නමුත් මෙතනදී අපි කතා කළේ මෙතනදී අපි කතා කළේ ඊට වඩා අර සද්දෙකට හිත යන එක නැත්නම් වේදනාවකට හිත යන එක ආන් ඒ වගේ ලක්ෂණයක් ගැනයි. එතකොට තමයි මූලික හිත යනවා නම් අර වගේ රාග දෝෂ වගේ ඒ කියන්නේ ටිකක් බරපතල ගණේ දේවල් වලට එහෙමනම් අපි ඒකට සරිලන විදිහේ ප්‍රතිකර්මයක් භාවිතා කරන්න ඕන. එහෙම නැතිනම් අර කියන විදිහට හිත ගන්න. කොහොම නමුත් අර කියන විදිහේ ප්‍රතිකර්මයක් භාවිතා කළාට පස්සේ ආපහු අපිට අර කියන දැනට එන්න පුළුවන් කමක් ලැබෙයි. කොහොමද? දැන් මේ මේ වගේ සමාජලාට අපි දෙතර මතක් වෙනවා නැත්නම් ජොබ් එකේ මොනවාරි වදිසේ මතක් වෙනවා. එහෙම නැත්නම් එහෙම නැත්නම් දරුවෙක් ගැන හරි නාදයක් ගැන මතක් වෙනවා. එහෙම අවස්ථාවල් වෙනවා. ඒකෝර තමයි අර ඒ වගේ අවස්ථාවක් ආපුවා කොහොමද ඒක ඒක අපව බලහත්කාරයෙන් ගේනවා ඇරෙන්න වෙන අන්න එකයි මට තියෙන ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ එතනදී දැන් අපි ආපහු අපි ආපහු හිත ආපහු හිත මේ යථා තත්ත්වයට පත් කරගන්නවා කියන එක ඒ කියන්නේ සිහිය උපද්දවා ගැනීම නේද එතනදී එතෝට වෙන්නේ. ඔබත් ඒක තමයි කියන්නේ. ඒක එතකොට අපි ওই කියන මතක් වීම තාත්තේ අපි ගන්නෙ නැහැනේ අපේ භවන අරමුණක් විදිහට ඇත්තම කියනවනම් ඒක කල්පනා වීමක් කියලා කියන්නේ. එතකොට ඒක ඒක සීපත් වීම කියන එක ඕ ඒක ගැන අපි ඊට පුළුවන් නම් සතිමත් වෙන්න මේ හිතලා තියෙන්නේ කියලා. එහෙම වුණොත් එහෙම අපිට මතක් වෙයි. එහෙනම් මම දැන් කරන්නේ හිතන එක නෙවෙයි භවනා කරන්න වාඩි වෙච්ච එකයි ආනාපානයට එන එකයි කියලා. එහෙම වුණොත් එහෙම හිත ස්වභාවිකවම අපි ගාවට අරගෙන එන බවක් තියෙන පුළුවන්. එතකොට එහෙම නැතිනම් අපිට කරන්න පුළුවන් මෙහෙම දෙයක්වත් මේක මේ මේව හිතන එක නෙමෙයි මම කරන්නේ ආනාපානයට යන්නයි මේ පටන් ගත්තේ මේ මේ හිතන එක මට වැඩක් නැහැ. එහෙම හිතන්නත් පුළුවන්. එතකොට ඇත්තට වෙන්නේ අපේ හිත ASCII අපි පොඩි කලබලයක් හදලා දෙනවා හිතට. අර තැම්පත් වෙච්ච හිතට ලොකු කලබලයක් හදලා අපි මෙහාට ඇදලා ගන්න හදනවා අපි ගාව. එතකොට ඒ එන්නේ අර කලබල වෙච්ච හිතක්. ඊට වඩා වැදගත් ඒ තියෙන දේ ගැන සතිමත් වෙලා ඔව් හිත පිට ගියා. ඇත්ත. හිත පිට ගිය බව ඇත්ත. හිත පිට ගියා. හිත පිට ගිහිල්ලා තියෙන්නේ. කියලා තේරුම් ගත්තාම ඊළඟට හිත අපි ගාවට එන්න පටන් ගන්නවා. මොකද හිත පිට ගියේ විත්‍ය අපිට නොදැනී ගියා නම් තමයි මේ කවුල තියෙන්නේ. එහෙමයි. හිත පිට ගියේ බව තේරෙනවා. ඉතින් අපි කරන්නේ අර අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වා වගේ අද කලබල වෙලා අපව කොහොමද ගන්න බල කරනවා කරන්නේ. මේක එතන තමයි. එහෙමයි. එන්න එතනයි මේක අර අර ඕක හරියටම කියනවා නම් දැන් වතුර කෝප්පයක් එහා පැත්තේ තියෙනවා. ඒ වතුර කෝප්පේට මොනවා හරි කොළ රොඩු වැටිලා අපි දන්නකො තේ කියන්නකො. හා තේ එකක් හදලා දීලා තියෙනවා. ඒ තේකේ තේ අර මණ්ඩි ටික යටට පාවෙලා තියෙනවා. දැන් අපි කරන්නේ එකපාරටම තේ කෝප්පය ඇදලා ගන්නවා අපි ගාවට. මේ ගෝපි දුර ගියා කියලා හිතන්නකො අපි ගාව තුට්ටක් එහාට වුණා කියන්නකො. එතකොට අපි ගාවට ඇදලා ගන්න යනවා. අන්න එතකොට වෙන්නේ අර tempat වෙච්ච මණ්ඩි ටික ආපහු උඩට ඇවිල්ලා දැන් ඔන්න තේ කෝප පුරාවටම ආයෙත් අර තේ කුණු ටික හිත මෙහෙට පාවෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තැනක් වෙන්න පුළුවන්. එතකොට මුලින්ම කරන්නේ හොඳම දේ තියෙන හිත පිට ගියා නම් ඔව් පිට ගියා කියලා ඒකට සානුකම්පිත වෙන එකයි. මොනවාද? හිත පිට යන එක සාමාන්‍යයි. ඒ හිත පිට යෑමට සානුකම්පිත වෙන එකයි. අන්න ඒකෙන් තාත්තේ අපි එක දෙයක් ඉගෙන ගනීවි. අපිට උමනාකම තිබ්බට මේ හිත අපි ගාවම තියාගන්න ඕන කියලා එහෙම කරන්න බෑ මේක දුවනවා. දුරං ගමන් ඒක කරා. ඔය කියන කාරණාවල් ටික තාත්තේ අර දුර ගමන් යන තනිව ඉන්න කෙනෙක් කියන එක අපි භාවනාව තුලින් දැනගන්න තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට මේ හැම එකකින්ම තාත්තේ මතුවෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා දුන්න දේවල් තමයි. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ ඒක එහෙම එකක් කියලා. අන්න ඒකයි තියෙන වැරැද්ද. ඉතින් ඒ ඒ මතුවෙන දේවල් කොහොම ටික ධර්මයට අදාළ වෙනවා, භවනාට අදාළ වෙනවා, පුහුණුවට අදාළ වෙනවා. විශ්වාසය තියාගන්න සිහිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ගැන ධර්ම සංගරත්නය ගැන. ඉතින් සංගරත්නය කියලා කියන්නේ මේ ඉන්න හම්දුරු ගැන නෙවෙයි. අර සුපටිපන්න ආදී ගුණ තිබිච්ච ඒ අතෝ ගාව ඒ ඒ ගුණ ටික තිබ්බා. උන්වහන්සේලා ඒකේ ආරස්නා කිමකේ භාවිතා කළා කියන්නේ. එහෙම වුණත් එම අපිට හිතක් කියනවා. උන්වහන්සේලා ඔය කියන අෂ්ටාංගික මාර්ගය භාවිතා කළා නම් දුකින් නිදහස් වුනේ එහෙනම් අපිත් ඒක කරා නම් අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන් කියනවා කියන තැනට එන්න. ඉතින් එහෙම වුණොත් තාත්තේ මුලදී හිත යන්නේක අපිට කරදරයක් කරා වුණාට පස්සේදී හිත යන්නේක අපිට භාවනාවට ලොකු අරමුණක් බවට පරිවර්තනය වෙන්න පටන් ඒක වේවි අනිවාර්යෙන්. එහෙමයි එහෙමයි. අවසන් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහන්න වෙලාවක් තියෙනවද දන්නේ ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා වෙලා ඉස්සෙල්ලා ප්‍රශ්නෙකට උත්තර දුන්න වෙලාව ස්වාමීන් වහන්සේ පැවසුවා මේ තප්පරයක්වත් නාස්ති කරන්න වෙලාවක් නැහැ ඒ ඒ ඇත්තටම හරියට ධර්මයේ තේරුම් ගත්තොත් තප්පරයක්වත් නාස්ති කරන්න වෙලාවක් නැහැ මේ මේ යන ගමනට උත්සාහ දරන්න ඕනේ තප්පරයක්වත් නාස්ති නොවි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙයිද දන්නේ ආ මෙහෙමයි මම දැන් ওই සිහිය ගැන කතා කරන හින්දා සතිපට්ඨානය ගැන කතා කරන හින්දා ඉස්සෙල්ලා ওই කතාව ආවෙත් මෙන්න මෙහෙමයි. දැන් අපි ඉගෙනගෙන තියෙනවා සතිය පුරුදු කරන්න. අපි දන්නවා සතිය පුරුදු කරන්න කියමුකෝ. එතකොට ඒකේ අපි ඉගෙනගෙන තියෙනවා සිහිය පුරුදු කරන්න එහෙමනම් අර භාවනාවට වාඩි වෙච්ච වෙලාවෙදි විතරයි. හෝ දැන් අලුතෙන් එකක් එකතු වෙලා තියෙන පුළුවන් භාගදා සක්මනේදී අඩිය තියෙනකොට විතරයි. ආන් ඒ වගේ කිය. නමුත් අපිට ඔය කියන වෙලාවල් වලදී නෙවෙයි වෙන්න පුළුවන් ජීවිතේ දුක හදලා දෙන්නේ. ඕ අපි දුකෙන් ගැට ගහින්නේ, දුකේ ගැට ගහින්නේ, දුකේ එල්ලිලා ඉන්නේ, දුකේ පැටලෙන්නේ ඔය කියන සිහිය තියෙන වෙලාවෙදී නෙවෙයි කොහොමද? අර සාමාන්‍ය ජීවිතය තුළ ඇහෙන් රූප දකින වෙලාවට, කනෙන් ශබ්ද ඇහෙන වෙලාවට, නාසයට ගඳ සුවඳ, ශරීරයේ ස්පර්ශ, දිවට රස පහස ඔය කියන මනසට ධර්මතා. ඒ කියන ඒ අවස්ථාවන් වලදී අපි දුක හදාගන්න අවස්ථාවල් තියෙන්න පුළුවන් අනන්ත ප්‍රමාණ ගානක්. එතකොට අර අර බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ අර සූත්‍රයේ මම හිතන්නේ අංගුත්තර නිකායේ රංජනී අම්මා අංගුත්තර නිකායේ එක එක තුනේද මන් මට මතක නෑ හරි. කොහොම හරි ඒ කියන දේශනාවේ ඒ තියෙන හැටියට <clears throat> උන්වහන්සේ එතන දේශනා කරන්නේ අපිට වෙලාවක් නැහැ හිත ගිනිගත්ත කෙනෙක් හරියට කියනවා නම් හිත ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන එක පැත්තකින් දාලා ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරනවා වගේ කියලා. මේක එහෙම කරන්න නෙවෙයි කියන්නේ. ඒ වගේ ධර්මය අවබෝධ කරන්න ධර්මයේ තේරුම් ගන්න අවස්ථාවක් හදාගන්න කියලා කියනවා. මොකද අපි අර සිහිය පුරුදු කරන්න උත්සාහ කරන්නේ ඔය කියන භාවනා කරන වෙලාවට හෝ සක්මනේදී විතරක් වෙන්න පුළුවන්. නමුත් දුක හදාගන්න අවස්ථාවල් අනන්ත ප්‍රමාණ වාර ගණනක් දෛනික ජීවිතය තුළදී අපි අතරින් ගිලිහිලා යනවා වෙන්න පුළුවන්. නැත්නම් ඒව සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එතකොට මේක තප්පරයක්වත් අයින් කරන්න නෑ කියලා කියන්නේ ඒ අවස්ථාවන් ටිකම අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවන් හැම එකක්ම සිහියෙන් ආලෝකමත් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒක කරන්න පුළුවන්කම ලැබෙන්නේ අරකේ තේරුම අපි භාවනා කරන වෙලාවට විතරමයි සිහිය තියෙන එක නෙමෙයි සාමාන්‍ය ජීවිතය තුලත් අපි කව 100ක් තියෙන්න පුළුවන් අපි උමනාවෙන්ම දැනුවත්කමෙන්ම මන අවබෝධයකින්ම කරන වැඩ කටයුතු කරන අවස්ථාවල තියෙන්නත් පුළුවන් නමුත් එහෙම නැතුව අපිටත් හොරා මේ තණ්හාමාන දිටි කියන මේ දේවල් අපේ අපේ ඇහැ අස්සෙන් අපේ කන අස්සෙන් නාසය අස්සේ රිංගල ගිහිල්ලා අපිට හොර කරන අපි යටපත් කරන අවස්ථා තියෙන්නත් පුළුවන් ආන් ඒ ටික අහු කරගන්න උත්සාහ කරන්න ඕන කියන අර්ථයෙන් නුයි ඒ ටික අල්ලගන්න ඒ ටිකක් දැනගන්න ඒ ටිකක් සිහියෙන් කොහොමද කියන්නේ සිහියෙන් ආවරණය කරගන්න කවර් කරගන්න උත්සාහ කරන්න ඕන කියන අර්ථයෙන් නුයි මම කිව්වේ අපිට තත්පරයක්වත් නැහැ අපතේ යවන්න කියලා. ඉතින් ඒක වෙන්න පුළුවන්කම ලැබෙන්නේ අපි ওই කියන වර්තමාන මොහොත නැත්නම් මේ ප්‍රසන්න මොහොමන් කියන එකට අපි හිත හදාගන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් සතිය සහ සම්පජන්‍ය කියන ওই කාරණා දෙක විශ්වාස කරන්න පටන් අරගෙන සතිපට්ඨාන සූත්‍රයට අනුකූල විදිහට ධර්මයේ හැසිරෙන්න උනා. ඒක ඔය කියන කාරණාවල් ටික ඔබ මේ හෙව්වොත් එහෙම සතිපට්ඨාන සූත්‍රයේදී හොයා ගන්න හම්බ වෙවි. මහා සතිපට්ඨාන සූත්‍රය අතරම කියනවා නම් දීගනිකයි තියෙන්නේ. අන් ඒක ගැනයි මම විස්තර කරේ. එතකොට දැන් මුල ඉඳලම බය වෙන්න එපා. මෙහෙම කිව්වම ආ මාර වැඩක් උනේ. හාමුදුරුවෝ මෙහෙම කියනවා. දැන් එහෙනම් අපේ ජීවිතය අපි ගොඩක් විනාශයි දන්නේ. එහෙම එකක් නෑ මිනිස්සු. අපිට යම් අවස්ථාවක් ඒ යම මේ ජීවිතේ අපි අතහරින අපිට නොතේරෙන ඒ හැම එකකටම ලොකු වටිනාකමක් දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ සිහියත් එක්කයි ඒ වර්තමාන මොහොත කියන එක අපි විශ්වාස කරන්න ගන්නවා. හොඳේ. එහෙමයි සර් ස්වාමීන් වහන්සේ බොහොම පිං බොහොම පිං සාත් සාත් සාත්. අර අංගුත්තර තුන ස්වාමීන් සර් පොත. අංගුත්තර නිකාය සුදේශාන. සානයි පිං ඈ නසනයි එහෙමයි යම් ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද එහෙමයි ස්වාමීන් වහන්සේ I will speak in English අර Uh, last time you spoke about Vibhava Tanha, when I asked you a uh, question about, about becoming, you said uh, it's part of um, Vibhava Tanha also. I don't know whether I understood it correctly. um, yeah. The way I understand um, Bhante is that uh, Vibhava Tanha is associated with dosha. Can you explain that a little to me, please? Thank you. You can speak whatever language you want, Bhante. I can understand. So, can you, can you explain again? Can you be more specific, ma'am? Then Swami Man may um, Vibhava Tanha... No, no, no. You can, you can speak in English. It's okay. Yes. Now, um, I guess I understand that uh, there is th- three tanhas, the kama tanha, bhava tanha, and vibhava tanha. Uh, so, and I also, um, I think I, um, I am, I understand that when, when this vibhava tanha, uh, exists, it is associated with dosha. Uh, is that right? Or ah, can... ah. Ah. Where did you find it? Uh, that's how I understood it, Bhante. I don't know, maybe I got it wrong, but can you explain that to me a little bit more? Okay. මොකද ස්වාමින් වහන්සේ දැන් දේශේ කාම තණ්හා is associated with loba. That's right? Yeah, kind of. Yes, Loba Dosha Moha. So uh, Moha is associated with Bhava ah, ah, ah. Okay, okay. So okay, අම්මා එතකොට ඒ කියන කාරණා තුන, ඔව් ඒ කියන කාරණා තුන මේ තුනට දාලා බැලුවා එහෙමද කළේ? එහෙම ස්වාමීන් වහන්සේ. ඒක ඒක හරි නැත්නම් මට ටිකක් එක්ස්ප්ලেইন කරනවා නම් හොඳයි. ආ ආ සෑහෙන කන්න බොන්න වෙන ප්‍රශ්නයක් පළවෙනි එක. මෙහෙම ලෝභ දෝෂ මොහ හෝ රාග දෝෂ මොහ කියන ඒවා තණ්හාවේ තියෙන පැති තණ්හාව ඉස්මතු වෙන පැති එහෙම නැත්නම් තණ්හාව කියලා කියන ක්‍රේවිං කියලා කියන එකේ රූප ඒක එළියට එන විදි එළියට එන දොරවල් එළියට එන මාවල් සාමාන්‍ය ලෝකයේදී අපිව යට කරන අල්ලන අත් තුනක් කියලා කියන්න පුළුවන් ලෝභ දෝෂ මොහ කියන කාරණා. එතකොට මේ ඔය කියන එකේදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කියන්නේ. ඒ කියන තණ්හාව කියන කාරණාවේ තියෙන වර්ග තුනක්. එතකොට තණ්හාව කියන එක එළියට එන ස්වභාවයන් ටික තමයි රාග දෝෂ මොහ හැටියට ධර්මයේ තියෙන්නේ. ගන්න තමයි. නමුත් ඒ තණ්හාව කියන එකේ ප්‍රභේද නැත්නම් තණ්හාව කියන එක ඇති වෙන්න පුළුවන් පැති තුනක් තමයි. තණ්හාව කියන එක දෙන්නන විදිහ නෙවෙයි. තණ්හාව කියන එක ඇති වෙන්න පුළුවන් පැති තුනක් තමයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක හැටියට මම දැනගෙන තියෙනවා. එතකොට කාම තණ්හාව කියන එක කොහොමදත් අපිට තේරෙන්න පුළුවන්. කාමයට කියන කැමැත්ත කියලා. භවය කියලා කියනවා. එතකොට ඔක බැලුවොත් එහෙම අර PTS කියන ඩික්ෂනරියේ සහ පිටිකල ඩික්ෂනරියේ අපේ පොළොතේ හඳුනන ඩික්ෂනරියේ පවතින තේ තාලේ ඒ ආකාරයටමයි උනාසල කියන්නේ මේක භවය පවත්වන්න තියෙන කැමැත්ත ඕනම දෙයක් තියාගන්න පවත්වන්න තියෙන කැමැත්ත කියන අර්ථ ගන්නවා. ඒ වගේම විභව තණ්හාව කියන එක අර්ථ ගන්නවා. මේක ටිකක් හරි ලස්සන විදිහක් ගැන කියන්නේ. විභවයේ හැටියට කියනවා මේ තියෙන එක නෙවෙයි තවත් එකක් ඕන. මම දන්නේ ඔයත් මේකට අනුමත වෙයිද කියලා අනුගත වෙයිද කියලා. හැබැයි භාවනාව තුළදී ඕක ඕක ටිකක් සාර්ථකයි වගේ බවක් තේරුණා. ඒ කියන්නේ අපි දැන් හිතන්නකෝ දැන් ෆෝන් එකක් තියෙනවා කියන්නකෝ. හරි නිකන් නිකන් normal normal normal ෆෝන් එකක් තියෙනවා. නමුත් අලුතෙන් ඇවිල්ලා තියෙනවා iPhone කියන එකක්. අන්න අපිට හිතෙනවා මේක නෙවෙයි අරක තිබ්බන. දැන් අපි ගාව ඇඳුමක් තියෙනවා තවත් ඇඳුමක් දකින්න කඩේ තියෙනවා කියලා. මේක නෙවෙයි අරක ගත්තා නම් හොඳයි. අපි කව වාහනයක් තියෙනවා ඊට වඩා තව ලස්සන වාහනයක් තියෙනවා මේක නෙවෙයි අරක තිබ්බනම් අන්න ඒ වගේ අර මේ තියෙන එක තියෙන එකෙන් අර යථාලාභ සන්තුෂ්ටි කියන ලක්ෂණයකට කිට්ටු වෙලා නැත්නම් ලද දෙයින් හැනසෙනවා කියන ඒ කාරණේට ඇවිල්ලා ඒක දරාගෙන ඒක පාවිච්චි කරගෙන ඒක භාවිතා කරගෙන ඉන්නවට වඩා බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. ඉන් එහාට තියෙන දෙයකට අර ලොල්කමක් වගේ හදාගන්න. අන්න එහෙම එහෙම කතාවකුයි PTE ඩික්ෂනරියට අනුකූල වෙන විදියට සහ ওই මුදිත වෙල සහ අපේ පොල්ලත් හැමදුරගේ ඩික්ෂනරි වල තියෙන කන්නවන් වලට අනුව සහ මහතුරුනාසෙලා දේශනා කරන හැටියට මට දෙන්න පුළුවන් පරිවර්තනය වගේ වෙන්නේ යම්. ඉතින් ගොඩක් වෙලාට මම එදත් අමගේ ප්‍රශ්නේදී අර සූත්‍රයේ තිබිච්ච කාරණාවල් ටික ඉදිරියට අරගෙන අර ඩික්ෂනරි වල තිබිච්ච ටික හයිලයිට් කරලා ඒකයි අර ස්ක්‍රීන්ෂොට් වගේ එව්වේ මේ කාරණාව තාමත් අර ඩිබේටබල් වගේ එහෙම එහෙම ලක්ෂණයකුත් තියෙනවා අර ටිකක් තාමත් ਵਿਚාර ਵਿਚාර කරනවා වගේ කොහොම නමුත් අපි අපි මම විශ්වාස කරන හැටියට මේ ධර්මය අපි දැනගන්න වචන ටික අපිට ප්‍රායෝගික කරගන්න පුළුවන් බවක් තියෙනවා නම් යම් කිසි විදියකට අපේ ජීවිතයේ තියෙන කෙලෙස් වලින් නිදහස් වෙන්න ආන් මේ පැත්තේ නිදහස් වෙන්නේදී පාවිච්චි කරන්න. ඒක එතකොට පාවිච්චි කරනකොට අපි ඒක මොන විදියකට හිතුවත් එකයි කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි යන්නේ අර සුපටිපන්න ආදී කියන ඒ කියන ලක්ෂණයන්ගෙන් යුක්ත වෙච්ච ඒ මාවතට. ඒකේ ඉන්න ඒකේ ස්පෙસિෆික් තේරුම සමහරක් විට මට හරියටම කියන්න මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන් මේ වෙලාවේදී. නමුත් මට ගැටියට කිව්වොත් එහෙම විභව තණ්හාව කියන එක ගොඩක් තැන්වලදී විස්තර වෙන්නේ අන් අර වගේ අර්ථකින් වෙයි. එහෙනම් නැත්නම් ඊට කලින් ඔයගේ අර්ථය තිබ්බා ඔය මම හිතන්නේ ඔක්කෙන පහුගිය දවසකත් අපි කතා බහත් කළා මොකද කියන්නේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ ඕමුන්නුම් කතා වගේකුත් එක. එහෙම එහෙම එහෙම විස්තර කරන එහෙම අදහසකුත් තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔය කියන අර්ථ ටික පුළුවන්කමක් තියෙනවා නම් මේ වර්තමාන මොහොතේදී Taman කෙලෙස් එක්ක වැඩ කටයුතු කරනකොට ඒ කෙලෙස් වැඩ කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න අහුවෙන මොකක් හරි විදිහක් තියෙනවා නම් අන් ඒ විදිහට දාගන්න. බුදුහාමුදුරුවෝගෙන් අවසාන වශයෙන් අර සුබද්ද කියන හාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ උනේ මේ හැමතැනකම කියනවා ආදර්ශනාගම නැත්නම් හැමතැනම මේ ධර්මයන් කියනවා හැමතැනම නිවීම ගැන කියනවා විමුක්ති ගැන කියනවා මොකක්ද මේ හරියට කියලා අහපම් බුදුහාමුදුරුවෝ ගතකට කිව්වේ යම් කිසි දෙයක් දුකින් නිදහස් කරන ආදර්ශනාගම මාර්ගයට වැටෙනවා නම් ඒ දේ නිවැරදි පාරයි කියන එක තමයි. ඉතින් අපි යම් දෙයක් පාවිච්චි කරනකොට භාවිතා කරනකොට ඔබතුමීටම තේරෙනවා නම් කෙලෙස් වලින් නිදහස් වීමක් තියෙනවා ඊට වඩා ඊට කලින්ට වඩා ජීවිතය තුළ යම් කිසි සහනදායි බවක් තියෙනවා යම් ප්‍රහතහැරීමට ලේසි බවක් තියෙනවා කියලා ආන් ඒ ටික මම හිතන්නේ ධර්මයේ හැටියට දරන්නේ හොඳයි කියලා යෝජනා කරනවා නිහතමානීත්වය. කාගදා මම දුන්න පරිවර්තනය සහ ඒ වචනයට දුන්න උත්තරේ සාර්ථක උත්තරයක් නෙවෙන්න පුළුවන්. සමහරකට එහෙම වුණොත් එහෙම මම සමහරවල් පොඩ්ඩක් පිටින් දෙයක් බලන්න thank you වන්තේ මේ දැන් දැන් දැන් අර මේ උදාහරණ දුන්නේ ඒ විභව තණ්හා ගැනනේ ස්වාමීන් වහන්සේ මේ දැන් දුන්න මේ මේ දැන් දුන්නේ ඒක ඒක ටිකක් කාමයේ වගේ කාම තණ්හක් වගේ නේද ස්වාමීන් වහන්සේ දැන් කිය මේ තවත් මේ තවත් ඊට වඩා මේ මේ මේ කාර් එකක් තියනවා ඊට වඩා හොඳ එකක් ඕනේ නම් ඒක කාමයක් වගේ නේද ස්වාමීන් වහන්සේ එහෙම ඉතින් අපි තණ්හාවේම දැන් අපිට මේක සමහරක් වෙලාවට දැන් හිතන්න දැන් ඔබතුමිය වෛද්‍යවරියක් හින්දා සමහරක් වෙලාවට දැන් හරි දැනනකො දැන් සයිකොලොජි කියලා කියන්නේ එකම සබ්ජෙක්ට් එකක්. ඒක ටිකක් වේ ඩිෆරන්ට් දැන් කොහොමද මම කියන්නේ uh, ප්‍රසවහා නාරි. ඒවට වඩා ගොඩක් වෙනස් එකක්. ඊටත් වඩා ගොඩක් ගොඩක් වෙනස් එකක් වෙන්න පුළුවන් uh, තව මොකක් හරි එකක්. Uh, අපි හිතමුකෝ බෝන්ස් ගැන කියන්නකෝ. ඕතොපිඩික් වගේ එකක්. එතකොට මේ තුනම දැන් අපි සාමාන්‍ය ජීවිතය තුළ නම් තේරෙනවා වෛද්‍ය විද්‍යාවේදී මේවා ටිකක් අර වෙනස් වෙනස් කෝණ තියෙන වෙනස් වෙනස් විදිහේ කාරණාවල් උගන්වන තුනක් වෙන්න පුළුවන් මම දන්නේ නැහැ ඒක මම උපයෝග කරේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ ওই දේශනා කරන ධහම තුල තියෙන කාරණා වලන්නේ එක කාරණාවක එක එක පැති විග්‍රහ කරන්න කියන දේවල් ඉන්නේ. එහෙමයි. එකම කාරණාවක තණ්හාව කියන එක එකම දේ තමයි තණ්හාව. මේ තණ්හාව එක එක පැති ටික විස්තර වෙන දේවල්. තේරුණා ස්වාමීන් වහන්සේ. Thank you very much. Uh, the subtle differences. නේ ස්වාමීන් වහන්සේ subtle differences. පොඩි පොඩි වෙනස් නේද? Yes. Mm-hmm. Thank you. Thank you. Thank you, Bhante. අවසරයි ස්වාමීන් වහන්ස සහ මේ දායිකා අපේ මේ චිත්‍රා දායිකාව තහපු එකට මට මතකයි සමාජයට අපේ කුසුමක්කටත් මතක ඇති මීට අවුරුදු 10කට ඉස්සර ඉස්සර අපේ ධම්මජීව ස්වාමින් වහන්සේගේ මෙල්බන් තිබුණු රිට්‍රීට් එකකදී ওই ප්‍රශ්නේම ඇහුවා. එතකොට ස්වාමින් වහන්සේ දුන්න උත්තරේ මම හිතන්නේ YouTube එකේ තියෙනවා එහෙම ඩිරෙක්ට් රිලේෂන්ෂිප් එකක් ඔය තුනට නැහැ කියලා රාගදේශ මොහ වලට භව තණ්හා විභව තණ්හා එහෙම එහෙම කෙලින්ම සම්බන්ධයක් නැහැ කියලා මට මතකයි පැය භාගයක විතර ලොකු පැහැදිලි කිරීමක් කරා. අපි උත්සාහ කරමු සමාහිතේ YouTube එකේ ඒක තිබුණොත් මම මේ පෝස්ට් කරන්න බලන්නම් මේ ඒක මම කියන්නේ කාටත් තියෙන පොඩි ගැටලුවක් වගේ ඒ නිසා මම ඒක බලන්න නැත්නම් තිබුණොත් මම ඊළඟ සැරේට ඉස්සර ඒක පෝස්ට් කරන්නම් හැමෝටම. Thank thank you for that. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. භාවනාවට සම්බන්ධ දෙයක් නම් නෙමෙයි මම අහන්නේ මම අහන්නේ හැමදෙරනේ කෙනෙක් පාඩම් කරනකොට ඒ මතකය මේ තැම්පත් වෙන්නේ ඒ අපි කියන සුපර්ෆිෂල් මයින්ඩ් එකේද නැත්නම් කොහොමද කියලා දැනගන්න මන්ද වෙලා හමක් නැත්නම් අනිත් අයට ඒකට පොඩි උත්තරයක් දෙන්න සාමාන්‍යයෙන්. එහෙම. සමාවෙන්න ඕන අර බුදුනේ මොකද්ද සුප? මම දන්නේ හැමදේම මම කියනවනේ මනසේ තියෙනවා කියලා ඒ කියන්නේ සුපර්ෆිෂල් ලේයර් එකකුත් කියලා කියනවනේ හැමදේනේ. එතකොට මතකයේ අපි පාඩම් කරන දෙයක් තැම්පත් වෙන එක ඒක ඊළඟ ආත්මිකට යන්නේ නැහැ නේද? ඒක තැම්පත් වෙන්නේ කොහේද කියලා දැනගන්න හැමදේම. ආ මෙහෙම එකක් තියෙනවා හැබැයි සතියේ ලක්ෂණයක් තමයි චිරකතම්පි චිරභාරිතම්පි සරිතානුසරිතා කියලා කියන්නේ. ඒතකොට පාඩම් කරන එක තුල අපි 100%ක් රැඳිලා හිටියනවා. ඒක අපේ මතකයේ තුල තැම්පත් වෙනවා මන් දන්නේ ඒක කොහෙද තියෙන්නේ කියලා. නමුත් මතකයේ තුල තැම්පත් වෙලා තියෙනවා. අපිට ඒක ඕන වෙලාවක මතක් කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දැන් පහුගිය අවසාන වශයෙන් අපේ එනබලහමඳුරන්ගේ රිට්‍රීට් එකේ කොන්න වගේ ප්‍රශ්නයක් ඇහැව්වා. එතකොට උන්වහන්සේ දුන්න උත්තරේ වුණත් බුදුරජාණන් වහන්සේට ඕනම දෙයක් ඕනම තැනකින් අහනකොට මතක් කරලා කියන්න පුළුවන්කම තිබා. මොකද උන්වහන්සේ 100ට 100ක්ම සතියෙන් නැත්තම් සිහියෙන් සිහිය සහ සතිමත් බව සති සම්පජඤ්ඤේ යුක්තෝ වැඩ වාසය කරපු හින්දා ඒ දේවල් එකක්වත් අර මමය මාගේ මගේ ආත්මය හැටියට හෝ එහෙම නැත්නම් අර ඇටැච්මන්ට් එකක් හැටියට අල්ලා ගැනීමක් හැටියට ඉමෝෂනල් විදිහේ මොකක් හරි දෙයක් හැටියට ගත්තේ නැති හින්දා ඒ වෙනුවට සිහියෙන් ඒ ඒ හැම දෙයක් එක්කම කාලය ගත කරපු හින්දා වැඩ කටයුතු කරපු හින්දා කතා බහ කරපු හින්දා ඒ ජීවිතේ පවත්වාපු හින්දා උන්වහන්සේට ඕනම තැනකින් ඕනම දෙයක් අහනකොට මතකෙන් කියන්න පුළුවන් වුණා කියලා. එතකොට නෝන මම හිතනවා ඔබතුමියගේ ප්‍රශ්නේ වෙන්නේ අපි හාමුදුරනේ මේක මතකේ තියාගන්න නම් අපි කොහොමද දෙයක් කරොත් හොඳයිද කියන එක වෙන්න පුළුවන්. බාගදා මම යෝජනා කරන්න කැමතියි. එතකොට ওই කියන සිහිය තුල අපි හිතියා නම් අම්මා සිහියෙන් ওই කියන පාඩම හරියට කරා නම් ඒ කරන්නම තියෙන උවමනාවෙන් ඒ කියන්නේ හිත එහෙ මෙහෙ දී වෙන්නේ නැතුව එහෙමනම් ওই කියන පාඩම හොඳට හිතේ තැම්පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. උදාහරණයක් හැටියට මේක මම හිතන්නේ අපි කතා කරේ ඔයත් එක නෙවෙයි. දැන් පොතක් කියවනකොට මෙහෙම තිබ්බා කියන්නකෝ සූත්‍ර කියවනකොට මම පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා සූත්‍රයේ බොහෝම හිමීට හෝ නැවත නැවත වාර ගණනක් කියවන්නේ. ඒකට හේතුව තමයි අපි හිතමු මෙහෙම තැනක් තිබ්බා කියලා ඒකම් සමයම් භගවා රාජග්‍රහයේ විහෙරති කලන්දක නිවාපේ මොකක් හරි කියලා තිබ්බයි කියන්නකෝ. එතකොට ඒකං සමයන් භගවා කියනකොට අපි අපේ හිත ඔය කියන වචනයත් එක්කම රැඳිලා තැම්පත් වෙලා නැවතිලා තිබුණා වෙන්න පුළුවන් 100ට 100කට ආසන්න ගන්න. නමුත් රාජගහේ විහෙරති කියනකොට සමහරක් වෙලාවට අපේ හිතේ මතකයක් තියෙන්න පුළුවන් සංඥාවක් හැටියට රාජගහ කියන ওই වචනයත් එක්ක සම්බන්ධ වෙච්ච භාගදා මතකයක් භාගදා අපේ අත්දැකීමක් ගිය දෙයක් ඒ මොනවා හරි දෙයක් කියන්න පුළුවන් මතකය. එතකොට ওই මතකේ මේකට එන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම සමහරක් වෙලාවට රාජග්‍රහයේ විහෙරති කලන්දක නිවාපේ ඔන්නෝම කියන ඒ ඒ තැන් ටික කියවෙනකොට අපි මේ වචන ටික කියෙව්වා විතරක් වෙන්න පුළුවන්. නමුත් 100ට 100ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ඒක තුර නොයිද. නමුත් අපි කියවනවා ඒක තේරුම් නොගෙන. ඔන්න ඔය වගේ අවුලක් තමයි මට මුලින්ම සිද්ධ වුනේ. අර ආනාපානේ වඩන්න ගිය මුල් කාලේ මොකක්ද භාවනාව ගැන සූත්‍රයේ කියවුවා ආනාපාන සති සූත්‍රයේ කියවුවා නමුත් ස්කිප් කරගන්න. ස්කිප් කරපු තැන තමයි අර පරිමුඛං සති උපට්ඨපෙත් වගේ මේ කාරණාව ඒක අයින් කරාට පස්සේ සම්පූර්ණ භාවනාවේ තියෙන අනිත් කොටස් ටික ඔක්කොම ටික මම කරලා තිබි වැරදි. ඉතින් ඒ වගේ අමගේ ওই ප්‍රශ්නේ හැටියට මට තේරෙන්නේ නැහැ හිතේ කොහෙද තැම්පත් වෙන්නේ කියලා කියන්නේ. දැනගන්න හඳුන්නේ මම මේ භාවනා ටිකක් කරන කෙනෙක්. එතකොට මේ මම මේ මම ඉන්නේ හඳුනේ මම ඉන්න තැන කියනවා නම් එතන මට ඔය එක එක වේදනාවල් තදකිරීම දැනෙනවා ඒව ලිහිල්ලලා යනවා දැනෙනවා එතකොට තව මම සැහැල්ලු තැනකට යනවා දැනෙනවා ওই දෙක අතර තමයි මම ඉන්නේ දැන් මට හේතුනවා හාමුදුරුවනේ මම මේ ડોක්ටර් කෙනෙක් මට මේ විභාගයක් කරන්න මම අසනීප වෙලා හිටියා ඒ කාලේ මම ටිකක් සතිය ප්‍රැක්ටිස් කළා ඊට පස්සේ ආනාපානය කරපුවාම තමයි දැන් මේ දැන් ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ කොවිඩ් එකත් එක්ක මම ගෙදර හිටියා ටිකක් ඊට පස්සේ හැමදෙරනේ දැන් මට ආයෙම මට මේ මගේ විභාගයකට පාඩම් කරන්න හිතෙනවා දැන් මට දැනගන්න ඕනේ ඔහොම එකකට මං හිත යෙදෙව්වොත් මගේ භාවනාවට බාධාවක් වෙයිද කියලා අපුයි නෑ අපුයි නෑ ඔබතුමී මේක සිහියෙන් කරනවා නෝනා දැන් අපි ඇත්තරම මුලදී හිතනවානේ භාවනාව කියලා කියන්නේ පරයන්ති විතරයි හෝ සක්මන විතරයි කියලා. ඔව් ඔය සතිය දිනු කරගන්නවා කියන තැනට ආවොත් එහෙම අර අපිට කියන්න පුළුවන් මේ අපි ජීවිතේ කරන හැම එකක්ම භාවනාවක් වේවි කියලා. නමුත් තාම අපිට ඕකේ රහ තේරෙන්නේ නැහැ. ඕක ඕක ඇත්තටම පරිවර්තනය කරලා තේරුම් ගන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමීට උචිකත්වයක් මනාපයක් තියෙනවා නම් විභාගයක් කරන්න. ඉතින් ඒක කරන්න ඕන. ඒ අතර යම් කිසි වෙලාවක් විනාඩි 5ක් 10ක් තියෙන්න පුළුවන්. එහෙමනම් භාවනාවට වෙනස් කරගන්න. දැන් භාවනා කරන කෙනෙක් විභාගයක් කරනවා නම් ඇත්තටම එයාට විභාගෙන් ජය ගන්න ලේසි. ඇත්තටම කියනවා. මොකද එයා දන්නවා ඒකට ආසාවෙන් නෙවෙයි සම්දුරනේ මම එතකොට ඒක කරන්නේ දැන් එතකොට ආහා මෙහෙම බෞද්ධය හැටියට ඔබතුමීට මම මෙහෙම එකක් කියන්නම් පංචශීල කියන වැට ඇතුලේ අපිට ඕන තරම් දෙයක් කරන්න අවසරයක් තියෙනවා ඒක කිසිම කිසි වැරද්දක් වෙන්නේ නැහැ. ඕකේ වැරද්ද තියෙන්නේ පංචශීලයේ කියන වැටෙන් එහාට යනවා. එතකොට ඔබතුමිය ඉගෙන ගන්න පුළුවන් කමක් තියෙනවා නම් තවදුරටත් ඉගෙනීම ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක භාවනාවට හෝ ධර්ම මාර්ගයේ කිසිම කිසි විදිහකට බලපාන්නේ නැහැ. අපි තේරුම් ගනීවි මොකද සමාජය තුළට බෞද්ධ කෙනෙක් අපි කියමු යම් කිසි හොඳ දැනකට එනවා කියලා මම හැමදාම ඒ එහෙම එහෙම නැත්තම් ටිකක් කුළු ගන්නවා. ඒක මොකද ඔය නැත්තම් ඒ වගේ වැදගත් තැනක ඉහළ තැනකට ගියොත් එහෙම ඔයගොල්ලෝ භාවනාව ගැන හිතන ධර්මානුකූලව ජීවත් වෙන්න කැමති අය නැහින්දා එහෙම එනම් ඕගොල්ලෝන්ගේ වටා ඉන්න අය ඔය නැත්තම් යටතේ ඉන්න අය ඔක්කොම ඒ විදිහේ ගුණධම් දිනු කරගන්න පොඩ්ඩක් පිළවෙන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දෙයක්. පුළුවන් තරම් ඉගෙන ගන්න බලන්න. ඒක තුලනාත්මක කරගන්න පුළුවන්කමක් හම්බ වෙවි පුතුනේ. ඒ තුලනාත්මක කරගන්න විදිහ ගැන ඉගෙන ගන්න ඔබතුමීට ක්‍රමයක් හම්බ වෙයි. ඒ ඒ අතර දැන් හිතන්නකෝ <clears throat> භාවනාව පාවිච්චි කරනවා නම් දැන් පාඩම උගන්වපු එකක් තිබ්බනම් මට මතකයි අපේ මල්ලිට මම මේක කිව්වේ. එයා කියනවා සමාන කාලාවදී උගන්වපු දේවල් නෝට් එකට වඩා වෙනස් එකක් තියෙනවද දන්නේ නැහැ කියලා හම්බුනේ හරියට අදහසක් නැහැ කියලා. මං කිව්වා එහෙමනම් ගෙදරට ඇවිල්ලා පොත අරගෙන භාවනා මේ පාඩම් කරන්න කලින් පොඩ්ඩක් මතක් කරන්න කියලා. ගුරුවරයා ඇවිල්ලා උගන්වපු වෙලාවෙ ඉඳලා ඊළඟට මොනවද තමන්ගේ මතකේ හරියට තියෙන්නේ කියලා. අන්න එතකොට අහුවෙන්න පටන් ගත්තා මල්ලිම කිව්වා සමහරක් වෙලාවට තියෙනවා හඳුරන්නේ මල්ලි හින්දා තිප්පෝ ගෑනලා මිත්‍යා බලපු ඒවා තිබ්බා මෙහෙම මෙහෙම හිතපු ඒවා තිබ්බා. එතකොට සර් උගන්වලා තිබ්බා මට ඒ ටික මතක නෑ ඔකේ කියලා. එතකොට ඔය කියන දේවල් ටික රාමු කරගන්න ලේසි වුණා මල්ලි අර භාවනාවට මට දාගන්න පුළුවන් කමක් තිබිච්ච හින්දා. දෙවෙනි පාර කොහොමද මල්ලි පාස් වුනේ? ඉතින් ඒ වගේ ඔබතුමිය හිතන්න එපා මේක අර තව විභාගයක් හින්දා ඒකට කැමැත්තක් ඇති වෙනවා ඒක තණ්හාවක් වද්දෝ කියලා එහෙම එහෙම සලකන්ට යන්න මම එහෙමයි ඊට වඩා දක්ෂතාවයක් තියෙනවනම් පුළුවන්කමක් තියෙනවනම් අනේ අනිවාර්යෙන් ඒ ටික කරන්න. ඒ විදිහට හොඳට මේවා කරන්න. ওই විදිහේ ක්‍රම සාගත ක්‍රම ක්‍රම උපායන් ටික භාවිතා කරන්න පාවිච්චි කරන්න. එතකොට ඔබතුමීට ලේසි වෙවි. සාමාන්‍ය කෙනෙක් අර ස්ට්‍රෙස් එකක් හදාගෙන ඔළුවේ ලොකු බරක් හදාගෙන විභාගයක් ලියනවට වඩා සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය කටයුතු කර කර හොඳට හිත නිදහසේ නිරවුල් විදිහට භාවනාවක් කරගෙන ওই විභාගයට මුහුණ දෙන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඒකට කිසිම කිසි බාධාවක් නැහැ මේ සතිය පුරුදු කරන එක. සිහිය කියලා කියන්නේ වර්තමානයේ මොහොතේ කිසිම කිසි දෙයකට ඇලීමක් ගැටීමක් නැතුව ඒ පැහැදිලි වර්තමානයේ තුල ජීවත් වෙන එක. ඔබතුමී ওই කියන එක ඉගෙන ගන්න කියලා නම් ඒ කියන වෙලාවට සිහිය දිනු කරගෙන ඉන්නවා නම් සිහිය දිනු කරන කෙනාගේ ප්‍රධානම ලක්ෂණය තමයි වැදගත්ම කෙනා අයත් එක්ක තියෙන හෝ අයත් එක්ක ඉන්නද? එහෙමනම් ඔබතුමිය අර ලෙක්චර් එකට ගිය වෙලාවක නම් මේ ලෙක්චර් එකට හොඳම අවස්ථාව දෙකි. එහෙමනොත් ඒකේ තියෙන සාරය ස්පිරිට් එක ඇද ගන්න පුළුවන් කමක් හම්බෙයි. ඒ ඔක්කොම ලැබෙන්නේ ওই කියන 100ට ප්‍රධාන දැන දුන්නොත් තමයි. ඉතින් ඒක හින්දා මම හිතන්නේ ඒක වැරදි දෙයක් කියලා. අර තීරණය දැන් අර වේදනාවල් එනකොට දැන් ඒක මගේ නෙවෙයි මම නෙවෙයි කියලා බලලා මම ආයෙ ඇවිල්ලා දෙයක් පාඩම් කරලා මේක මට ඕනේ කියලා එහෙම කරපුවාට එහෙම කමක් නැද්ද හාමුදුරනේ එතකොට? මට දැනගන්න ඕනේ හාමුදුරනේ දැන් අපි වේදනාව කියන එක බලනකොට ඒ වේදනාව මගේ නෙවෙයි මම නෙමෙයි කියලා එතන භාවනාවේදී බලලා ඊට පස්සේ මම දෙයක් පාඩම් කරලා මං වෙනුවෙන් කරනකොට එතන ගැටුමක් නැද්ද කියලා හාමුදුරනේ? එතකොට පාඩම් කරනකොට ඔබතුමීට වේදනාවේ ගැටුම කොහොමද එන්නේ? වේදනාවේදී මේ ඒ භාවනා කරනකොටනේ මම එහෙම කරන්නේ හැමදෙරේ පාඩම් කරන්න මම පටන් ගත්තේ නෑ තාම. එතකොට ගැටීම ආ ඔබතුමී කියන්නේ දැන් වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා හිතලා භාවනා කරන්නේ පාඩම් කරන්න යනකොට ඒක ඔබතුමී මම වෙමි මගේ වෙමි මගේ ආත්මය වෙමි කියලා හිතනවා කියලා කිව්වේ. එහෙම එහෙම හිතන්නේ හැමදෙරේ. නමුත් එහෙම දෙයක් නෙවෙයි දෙතන වෙන්නේ එතකොට. ඇත්තටම නෑ අපි ওই වචනේ මාත්‍රේ ගතට නොනා මං හිතන්නේ ඕකෙන් වෙන්නේ අපිට අතහරින්න ලේසිකම හම්බ වෙන එක. මේ හැම එකකින්ම තියෙන්නේ අර පාලි වචනයක් තියෙනවා මං හිතන්නේ මේක කද්දුලබද්දුක සූත්‍රය නම යම් නතුම් මහකන් තම් පජහති කියන. යමක් ඔබගේ නොවන්නේ ඒ බහැර කරන්නේ. ඒ වගේ අපිට මේ මේ මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන වචනේ තේරුම තමයි මගේ නොවන දේවල් ටික බහැර කරන්න පාට හදලා දෙන්නේ. ඒක ක්‍රමයක් හදලා දෙන්නේ. එතකොට අර ඉගෙන ගන්න එක මම විශ්වාස කරන්නේ නැහැ මගේ දෙයක් හැටියට ගනීවි කියලා. මෙහෙම ඉගෙන ගන්න එක Tamanට උපනාවෙන් තමයි කරන්නේ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. Taman ඒක කරන්නේ අසතුටෙන් නම් ඒ කියන්නේ මට බෑ කියලාම නම් ඒකට නොයන එක ටිකක් කමක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ හැරෙන්න ධර්ම ඔව් සමාවෙන් දුන්නේ හොඳනේ මම කරන්නේ විභාගයක් කරලා මට හිතෙනවා මට මට ඕන විවේකය මේ මගේ වැඩවලට ඕන විවේකය හොයාගන්න මට පුළුවන්. ඒ අරමුණ විතරයි මට තියෙන්නේ. එහෙම නැතුව මම ඉතරනම් මේ ඉන්නක් වැඩ කරපු කෙනෙක් ඉන්න පසනීප වුණාට පස්සේ මට එහෙම ලෙඩුත් එක ගැටෙන්න ආසාවක් නෑ දැන් හාමුදුරනේ. මට ඕනේ මට ඕන ඒක නැත්තම් මම වෙන කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනේ මට අර මට ඕන විවේකේ හොයාගන්න විතරයි මම විභාගයක් ලියන්නේ හම්බුනේ. හ්ම්. ඔව් එහෙමනම් ඕන ඉතින් මං හිතන්නේ ඒකෙන් ඔය කියන ඔය කියන අර්ථයට එන්න පුළුවන් නේද? එහෙමනම් ඒක භාවනාවට මම හිතන්නේ නැහැ හානියක් වෙයි කියලා. ඉතින් සතියෙන් කටයුතු කරනවා නම් එතකොට ඒක හැම වෙලාවකම 100ක් දිනු කරන එකක් වේවි. ඉතින් ඔය කියන කාරණාවල් හිතේ තැම්පත් වේවි. මනාකොට හිත තැම්පත් බවෙන් තියාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් විභාගේ හරියට කරගන්න අවස්ථාවකුත් හම්බ වෙවි කියන විශ්වාස කරන අනිවාර්යෙන් එහෙම ලැබෙන්නත් ඕන. මොකද අපි මේ ඉගෙන ගන්න නිවර්ණ වලින් විදහාස්. එහෙමයි හාමුදුරනේ තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පුංචි ප්‍රශ්නය මිනිත්තුවෙන් උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? එහෙමයි අම මොකක්ද මේ අර අර මේ සක්මන් භාවනාවේදී සමහරු සමහර ගුරුවරු කියන ලනුපැදුරක් උඩ සක්මන් කරන්න කියලා ගේ ඇතුලේ සක්මන් කරනවා නම් ඒක අත්‍යවශ්‍යද? අම මෙහෙම ලනුපැදුරේ හොඳ තියෙන්නේ සද්ද ඇහෙන්නේ නැහැ මේ එතකොට පොළොවේ අඩිය තියෙනවා. අර ඩිඩ් ඩිඩ් ඩිඩ් ගාලා සද්දයක් එන්න පුළුවන් බාරදා. එහෙමයි. මට පෞගේ සතියේ සති දෙකකට විතර කලින් රණපැදුරක් හම්බුණා. අනිත් එක තමයි රණපැදුරේ සක්මන් කරනකොට ටිකක් අර කකුලට පොඩි පහසුවකුත් තියෙනවා. එහෙමයි. ඔව්. එහෙමයි. පුළුවන් නම් රණපැදුරක් හොයාගන්න ඒත් හොඳයි නැත්නම් ඉතින් ඒක කමන්නේ. මම දැන් අවුරුදු 12ක් විතර නිකම්ම සක්මන් කරේ මේ පෙරේදකට තමයි හම්බුනේ. එහෙමයි එහෙමයි. බොම්පින් ස්වාමීන් වහන්සේ අප දරුවන් සරණයි. අපි ලබන හැටි එහෙනම් ඔබ වහන්සේට ප්‍රශ්න ලෑස්ති කරගෙන විශේෂයෙන් ධ්‍යාන භාවනාව ගැන මම හිතන්නේ අද අද ගොඩක් ඉන්න ඔතන මේ මේ මේ නිමල් මල් එකක් අහන්න අද හැමදාම අන්තිමට ඉවර කරන්න ඔයානේ චූටි එකක් අහන්න දැන් මම හිතන්නේ අපේ මේ දොස්තර නෝන මහතුරු ඉන්න දෙතුන් දෙනෙක් තවත් ලංකාවේ ඉන්නවා මේ එක්කෙනෙක් එයත් මං ජොයින් කරගන්නම්. දැන් අර උදාහරණයකට කිව්වානේ අර පාඩම් කරන්න කොතනද මතකේ රැඳෙන්නේ කියලා. මම දැන් මම දන්නේ නැහැ මමත් ඕක වගන හරි ඉන්ට්‍රස්ටඩ් මම ඕවා ගොඩක් කියවලා තියෙනවා එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. කොතන මතක හිටියත් දැන් භාවනා කරනකොට සතිය දියුණු වෙනකොට හරි මේ ෂාප් වෙනවා අපේ මොලේ. ඒ කියන්නේ මේ එක්සෑම් එකක් කරනවා හරි හරි තියුණු වෙනවා කියලා මට අත්දැකීමක් තියෙනවා කුසුමක්වත් ඒක මම දැන් පිළිගනි. ඉතින් මේ සතිය දියුණු වෙලා දියුණු වෙලා අපි භාවනා කරගෙන යනකොට මේ මම හිතනවා විශ්වය අපි අපෙන් එළියට ගිහිල්ලා අපි නොලෙජ් බේස් එකකට එකතු වෙනවා කියන. ඉතින් ඕක සමහර වෙලාවට හුඟක් අය කියනවා පිටින් කමටහන් ලැබෙනවා කියලා. අපි දන්නේම නැති තැනකින් අපිට මේ උපදේශ වගේ එනවා. ඉතින් ඒක කොහෙන් එනවද කියන එක අපි දන්නේ නැහැ. අපි ඒක හිතන දෙයක් නන් නෙවෙයි කියලා මට හිතෙනවා. නමුත් මම හිතන්නේ කුසුමක් අවුක වඩා පැහැදිලි කරයි මම හිතන්නේ අපි භාවනා කරමින් සතිය දිනු කරන්නේ. විහාම මේ පින් නොදන්න තලවලට ඕ නොදන්න මේ අත්දැකීම් අපිට ලැබෙනවා කියලා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ලබන සතිය අපිට ඕවා හොඳට විස්තර කරා විශේෂයෙන් මේ තායි භාවනාවේදී අජාන් බ්‍රහ්මාංශගේ පොත්වල චැලෙන්ජ් කරන ස්වභාවයට කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධිය කියලා තියෙනවා. මෙන්න මේ විදිහයි වෙන්නේ මේක මෙසේ නොවෙනවා කියනවා නම් මට ඔප්පු කරන්න අනිත්‍යයි කියලා. අන්න ඒ තරමට මේ භාවනා කළා අජාන්චා ක්‍රමයේ යටතේ වගේ කියනවා. ඉතින් මම හිතන්නේ ඒව ගැන අපේ ස්වාමීන් වහන්සේ ලබන සතිය අපිට ගොඩක් විස්තර කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද අපි ගොඩක් කතා බහ කළා. මෙහෙට ඇත්තටම කිව්වොත් වැස්ස අද කීප දෙනෙක් වැඩක් කරනවා. මම ඒ කියන අද කුටියට අවිල්ලා කතා බහ කරේ. බොහොම සන්තෝෂ වෙනවා ඔයත් හම්බ වෙන්න ලැබිච්ච එක ගැන සමහර අය මුලින්ම අලුතෙන් හම්බ වුණේ. අපි මම හිතන්නේ මේ හතරවෙනි වැඩසටහන කොහෙද මේ අද කලේ. වගේ මේක අපිට රෙකෝඩ් කරගන්නත් පුළුවන් කමක් හම්බුණා. ඒක විශේෂ දෙයක්. ඉතින් කල්පනාවක් ඇති කර ගන්නවා මේ ඉගෙනගත්ත දේවල් වලින් අපි අද ඉගෙනගත්ත නම් යම් කිසි විදිහකට අපි ජීවිතය තුළ දුකින් නිදහස් වෙන විදිහක් තියෙනවද? ඒ මාර්ගයක් මෙන්න මෙහෙමයි කියලා. ආන් ඒ වගේ නිදහසක්, ඒ වගේ සැනසෙල්ලක් තියෙනවා නම් ඇත්තට මේක සැනසීමක් තමයි නිදහසක්. එවන් වූ සැනසීමක්, එවන් වූ නිදහසක් මේ මා මේ ශාස්ත්‍රයේ පූජා කරපු අම්මටත් තාත්තටත් වගේම මට මේ මාර්ගයේ යන්න පාර කියලා දුන්න ඒ ගුරුවරු හැමෝටමත් එක්කම ඔයත් සෑම සිල් දෙනාටමත් මේ ලෝකවාසී සෑම සිල් දෙනාටමත් මේ පින ඒකාකාර වශයෙන් අනුමೋದනා වෙලා සෑම සිල් දෙනාම භවහ දුක නිදහස් වේවා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමා මහා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සුපත් වේවා. ඒත් එක්කම අනුමೋದනා කරන්න කැමති නමින් මේ පරිලෝකීය සියලු මළගේ ඥාති මිත්‍රාදීන්ටත් විශේෂයෙන්ම මේ මේ මේ අභාග්‍ය සම්පන්න කාලේ අතරම කියනවා නම් ඒ ඒ කොවිඩ් වලට පින් සිද්ධ වෙන්නයි අපි සම්බන්ධ වුනේ. ඉතින් දෙකාතකට කොවිඩ් වලට පින් අනුමෝදනා කරන්නත් පුළුවන් එක පැත්තකින්. කොහොම නමුත් ඒ කියන ව්‍යසනයට යට වෙලා ජීවිත හිමි වෙච්ච සෑම සිල් දෙනාගේමත් හිතවලට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගනිමු. ඔය ජීවිත සිරියුත් වේවා කියලා අනුශාසනා කරනවා. එහෙනම් සිල් දෙනාට තිරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු.